තාතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමි තිපජානාති හිතෝ වා හිතෝම් හීති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති සයානෝ වා සයානෝම් හීති පජානාති යථා යථා වා කායස්ස පනිහිතෝ හෝති තථා තථානං පජානාති තී ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි අස් කාලේ පුරාම මේ සතිපට්ඨාන සූත්‍රය කියන ඉතාම වටිනා භාවනා ජීවිතයේ බොහෝ වටිනා සූත්‍රය තමයි ඉදිරිපත් කරගත්තේ ඒ අනුව කරගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ අද අපි අවස්ථා 14ක් පවු කළා අද මේ 13ක් පවු කළා අද මේ 14 වෙනි පැයටයි හැමිලා තියෙන්නේ. අපි ගිය වතාවේ සීපක් කරගත්තේ සතිපට්ඨානට ප්‍රතිපට්ඨාන භාවනාවට ප්‍රවේශය වෙන ආනාපානීය භාවනාව සම්බන්ධව පුරුකා. ඒකේ අවසාන කොටසදී ඉතාමත්ම පුළුල් ශේෂ්ඨයකට විවෘත කිරීමක් ආරාධනාවක් සමාරාධනාවක් සහිතවයි ඒ ආනාපාන මුල්ම පරුවයත් සමාර වෙන්නේ. වෙන විදිහකට කියනවා නම් මේ කය ඒ කයෙහි ඇත්තා වූ ආශ්වාස ප්‍රශ්වාස කය වායු කුඨබ්බ ධාතුව මුල් කරගෙන පටන් ගන්නා වූ ඒ ලෝකයේ ප්‍රසිද්ධව පවතින ආ වූ මේ ආනාපාන සති භාවනාව අවසානයේදී ඒ මාර්ගයේ Tamange ආධ්‍යාත්මික සම්පූර්ණ ලෝකයක් බාහිර සම්පූර්ණ ලෝකයක් ඇතිවීම පවතින ලෝකයක් නැතිවීම පවතින ලෝකයක් ආදී වශයෙන් කාලයේ වශයෙන් අවකාශයේ වශයෙන් කුළුල් භාවයකට පොදු භාවයකට පත් කරමින් ඒ සමාලෝචනයක් තමයි මේ ආනාපාන පරිවේ අවසන් කරන්නේ. ඒකෙන් පේනවා මේ එක රේඛීය නැත්නම් එක සංවල් පුරුක් වගේ එකින් එකට සම්බන්ධ වෙන්න ඉදිරිපත් කිරීමට ගන්න උත්සාහයක් මෙතන තිබුණා. සෑම සංදිස්ථානයකදීම කොහොම පළල් භාවයක්. ඒ වගේම ගැඹුරක්. කියන මේ දෙකටම ඉඩ තියාගෙන යන දේශනා විලාසයක් මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. ඊට වැඩිය වෙනස්ව රේඛීය සම්බන්ධතාවය එහෙම නැත්නම් කුරුකෙන් මුරුක සම්බන්ධ කරනතාවයේ දක්වන සූත්‍ර ඒකට සාපේක්ෂව සූත්‍ර පිටකයේ කොච්චරක්වත් අපිට ලැබෙනවා. දැන් ආනාපාන සති සූත්‍රය ගත්තාම ඒකේ තියෙන ආනාපාන සතිය දිගටම දිගට ගෙනියන හැටි. ගිරිමානන්ද සූත්‍රයේ, ඉන්දුල සූත්‍රය ආදී සූත්‍රවල ආනාපාන සතිය දිගට වඩන හැටි විස්තර වශයෙන් පෙන්නනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ආනාපාන සතියේ දිගට පෙන්වන ක්‍රමය එක ආකාරයකට පිටු කරලා ඒ අවසාන සමාලෝචනයේ අනෙකුත් සූත්‍ර වලින් ඉගෙන ගන්නා කොටස් මේකට සම්බන්ධ කරලා දැන ගැනීමකට ඊට ප්‍රස්තාව සලසලා දෙනවා. ඒක ඉවර වෙලා වෙන විදිහට කියන මේ ආනාපාන කොටස හඳුනා දුන්නට පස්සේ අද අපි මේ ඉදිරිපත් කරගත්ත හතර ඉරියව්ව පිළිබඳව දේශනාව ආරම්භ. මේ දේශනාව ආරම්භයේදී පුනච පරම් භික්කවේ කියලායි ඒ ආරම්භක පාඩය නැවතද මහණෙනි තවත් භාවනාවක් කියමි ආනාපාන සතිය හඳුන්වා දීලා සෑහෙන දුරකට ඉදිරිපත් කරලා ඒ මතුමත්යේ කියේතු නමුත් මෙතන ඩොක්කිය වෙන කොටස් රාශියකට ඊට ප්‍රස්තාව කියලා දැන් යනවා ඉරියාපතනවා මේ විදිහට බලනකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ මෙතුක්කල් ආනාපාන ඉදිරිපත් කරපු කොටස සමත භාවනාවට අදාළ කොටසක් කියන එක දැනට භාවනා ලෝකේ වාද විවාද වලින් තොරයි. හැම කෙනෙක් ප්‍රතිදි ගන්නවා මේ ආනාපානයේ සති අත්පති සති සති ඊගාවට භංවා අත්තන්තේ දීගංවා පස්සතන්තේ රක්ඛංවා අත්තන්තෝ රක්ඛංවා පස්සතන්තෝ සතරාය පටිසංවේදී ඊගාවට සත්තම් බයං කාය ප්‍රතිහාර කියන මේ හතර කෙල මට්ටම් හතර මේ ආනාපාන සම්බන්ධ කරගෙන සමත භාවනා විස්තර කරනවා ඊගාවට මේ අත අපි දැන් මාතුකා කරගෙන ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන කොටස අමතේ පැත්තට නොකැලපෙනවා නෙවෙයි නමුත් බොහෝමත්ම ඉක්මනට විපස්සනා පැත්තට ආරාධනාවක් තියෙනවා ඒ සූත්‍රයේ කියවන කොටක් විතර අහන කොටක් ඒක වැටහෙනවා ඒ වගේම තමයි අටුවා විතරේ ගත්තාම සාමාන්‍ය සූත්‍රයේ විපස්සනාවට වඩා වේගී බොහෝ ඉක්මනට විපස්සනාව දිහාට අතුවා විවරණය යොමු ඒක නිසා ඉතර මේ පාර දේශනා අවසානයේ සඳහන් කරගත්ත විදිහට අද වර්තමාන යුගයේ භාවනා ලෝකයේ ගණාචාරීන් වහන්සේලා වශයෙන් හැසිරෙන කටයුතු කරන ගුරුතුමන් වහන්සේලාගේ බේද දෙකක් කියනවා ඒක හොඳ හැදෙන සාසනයක ඒක ඇති දෙකක් තමයි ඉතාමත්ම කෙටි ක්‍රමයට කැමති. ඒ කියන්නේ සංඛේප රුචි කියන එක සඳහන් කරනවා ශිෂ්‍යයන්ට ගැළපෙන තාලෙට ප්‍රඥා ගෝචර කෙටි ක්‍රම ඉදිරිපත් කරන ඒකට කැමති එවැනි ශිෂ්‍යයන්ගේ ප්‍රියමනාපයේ දිනා ගන්න දුර්වල කොටසක්. තව කොටසක් තියෙනවා අවිචාර රුචි කියලා ඉතාමත්ම පරිස්තර කුංචු කුංචු සෑම කොටසක්ම විස්තර කරමින් සියල්ල දත යුතුයි. සබ්බේ සබ්බං සක්මන් සක්මන් කියන පැත්තට සියල්ල දත යුතුයි කියන පැත්ත විස්තර කරනවා. මෙන්න මේ කොටාට දෙක තුල ගුරුවරු අතර කෝකෝටත් ඒ ආධුනික ශිෂ්‍යයන් අතර ලොකු ප්‍රශ්න පැනනවා. සංකේත රුචියක් ගන්න තියෙන්නේ ලොකු ආරාධනාවක්. අදම පටන් ගන්න, ධර්ම පටන් ගන්න ඔය ඉන්න ජීවන රසාවේ පටන් අරගන්න කියලා මේ ඒක පිළිබඳව ලොකු සංවේග ඥාන ඇති සංකාර බය යැත්තන්ට මහා ආරාධනාවක් කරනවා දිගන්නන් සුල්තා. විතරදියත්ෝ ඒ යෝගාවචරයන්ගේ සුසුකම් බලලා මේ සාමාන්‍ය කාර්මිකා පිළිම් වගේ දේවල් වලට සමතේ වැඩි වගේ දේවල් වලට මේ දුන්තු දුන්ති යෝගාවචරයන්ගේ ගති ලක්ෂණ වත් පිළිවෙත් ආදී හතර අංගවල සීල බාහිර කරුකල සලකලා එය සම්පූර්ණ කරමින් යන ගමනකුත් තියෙනවා ඒ නිසා අර ඒ වාගේ උගාවක් විස්තර සහිතව සීලයට සෑහෙන විනයට සෑහෙන තනක් දීගෙන යන ඇත්තෝ විශේෂ මේ වගේ ස්ථාන වල ඉන්න ශිෂ්‍යෝ අර සිටි ක්‍රමයේ ඉක්මන් ක්‍රමයේ ගත කරන ඇත්තන් දිහා එක වපර හැකින් බලන ගැටයක්. ඒ වගේම තමයි සිටි ක්‍රමයේ ස්ථාන ඉක්මනින් සමාධි ප්‍රඥා කොටසට සීලය ගැන වැඩිය, විනය ගැන වැඩිය අවුත් අවුසයි නැතුව සමාධියෙන් ප්‍රඥාවෙන් ඉක්මනට යන ඇත්තොත් අර පුරාත්මයේ මූලික සුසුකම් හොයමින් ගත කර නැත්නම් තියා අවඥාවට බඳ ගැටියක් තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ප්‍රශ්නෙට උත්තරයක් නොසපයන සුළු ඒකටද අර ආනාපාන සති සූත්‍රයේ වාගේ ආනාපානය හොඳට විස්තර කරලා දෙන එව්වයිදී ඇත්තටම ඕන තරම් විකාශක කරන ඕන තරම් මුදක්ෂණ පෙන්නනවා මේ විස්තර රුපියත්. සතිපට්ඨාන භාවනාවකින් ගන්නකොට ආනාපාන සතිය පිළිබඳව මේ කෙටි හඳුන්වීමකට පස්සේ ඍජුව මේ විපස්සනාට බැස ගැනීම නිසා අර සංකේත රුචි අදහස් අත්තා වූ ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට මේකෙන් සෑහෙන ධෛර්යය සාක්ෂි ලැබෙන ගැතියක්. ඒක නිසා අපිට සාමාන්‍ය වාදයකට නොගොස් ආස්තික වශයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ මේ ගුරු භාවනාවට බැසගත්ත ගුරු කාලේ මේ වාගේ අනුසුදු වෙනසක් මේක තිබුණට භාවනාවේ ඉස්සරහට යනකොට මේ දෙක අතර තියෙන වෙනස හුඟා අඩුයි. ඊයේ යනකොට යනකොට දෙකේම කරන්න හදාන්නේ එකම සංඥාවක් පිළිසුදු අදහසක් නමුත් ඒ ඇතුළේ දොරටු දෙක දෙපැත්තෙන් කියන නිසා පේන තියෙන්නේ හාත්පස වෙනස. ඒක නිසා සමතය විපස්සනාවට විපස්සනාව සමතයට ගත්තාම හාත්පස වෙනස් දෙකක් නෙවෙයි ඉහළට යනකොට යනකොට එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරන ප්‍රකාශකට දෙක. මේ ලංකාවේ ප්‍රසිද්ධ මේ සාපාර්ශික නිදර්ශනය තමයි ශ්‍රීපාද කන්දනාගින්ද පාරවල් දෙකක්. මේ පාරවල් දෙක දෙපැත්තෙන් ඇවිල්ලා ශ්‍රීපාද පක්මේට යොමු වෙලා තියෙනවා. ඒක නිසා දැන්නේ සාහනීය ගමන් කරන ඇත්තෝ ඉනිපාය දිහාට යනකොට දෙපැත්තකින් ඒ ඇවිල්ලා නමුත් ඉහළට යන යනකොට යනකොට යනකොට මහගිරි දඹේ හරියට යනකොට දෙගොල්ලම ඉනිපාදේ දකිවි සමාන්තරව ඉහළට ගමන් කරන හරියට එනකොට දෙකම ඉවර වෙන්නේ පස්මේ ඉනිපාද මළුවේ එතෙන් යාම ඔක්කොම එක එතෙන් පංජාට බලනකොට පාරවල් දෙකක් තියෙනවා ඉතින් තමන් ප්‍රතිච්ඡ ප්‍රදේශයේ හැටියට ගමන් පහක් ප්‍රදේ තියෙන ප්‍රදේ හැටියට ළඟ දෙකක් කියන බව දන්නේ ඊළඟ ගියාට පස්සේ නමුත් ඒ දෙකම යොමු කරවන්නේ එකමයි ආනේ මූලික හිත පුළුල්ල මේ ප්‍රශ්න දිහා බලන්න හොඳ සම්දිස්ථානය ආනාපානෙන් පස්සේ දෙලින්ම මේ හතර ඉරියව්ව පෙන්වන ස්වරූපය ඒ කුලතේ පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝව ගච්ඡාමි පජාන ඒ යන්නේ යහන බව දැනගන්න. ඒ කියන්නේ හොඳට යෑමේ ක්‍රියාව භාවනාවට නංගනවායි කියලා අපි අද කාලේ භාෂාවෙන් මේකට කියන්නේ. අපි සාමාන්‍යයෙන් ආනාපාන භාවනාව කරන්න ඉස්සෙල්ලා ඉපදිච්ච දවසේ ඉඳලාම හුස්ම ගන්න ගැතියක් තිබුණා. අපි එදා තේරුම් අරගත්තා මේ පාණ කියන වචනේ සෑම ප්‍රාණීන්ටම සංස්කෘත වශයෙන් ප්‍රාණ කිව්වට පාලි උපාණ කියන වචන පාස්තන ඒක පාලි අටුවාව තෝරන්නේ ඒ වාතය බොනොයි කියන. හුස්ම ගන්නවා කියන අර්ථය. ඒ හුස්ම ගත්තට හැම හුස්මක්ම ආනාපාන සති භාවනාවට වැඩේ. ඒ සඳහා විශේෂයෙන්ම මේක භාවනාවක් බව දැනගෙන භාවනාවට නැංවීම. කෙරුවක් පමණ ඒක දිගින් දිගට දිගින් දිගට මේ සංකාරයෙන් ගැලවෙන්න එහෙම නැත්නම් පරම නිස්සාරවට දුක් දෙන ගැතියක්. එහෙම නැත්නම් හුස්ම ගන්නට හුස්ම ගන්න පමණින් ආනාපාන සතිය වෙන්නේ. ඒ වගේම තමයි ඉපදුනා වූ සත්වය ඉන්න ආවට ලකුණක් තමයි නලියට ගැතිය. එහෙට මෙහෙට යන ගැතිය. අපි ඕනම ඉතා කුඩා ජීවියෙක් නැත්නම් කුඩා කුඩා වස්තුවක් ඒ අන්විතකට දාලා බලනකොට ඒක පණ තියනවද නැද්ද කියලා බලන්නේ නලියට ගැතිය. නලියනවනම් පණ තියෙනවා. ආන්නේ සත්‍යයකට ගුරුම මේ මූලික ස්වභාව හැම වෙලාවෙදීම නිරතුරු වෙලා නැති නිසා නම් එළම නිවන සඳහා උපකාර කරගත හැකි වෙන ආකාරයක් තමයි මේ සංවචනාවන්තේ මෙතනදී පෙන්නේ. ඥානකොට ඥාන බව දැනගන්න. ඒ සඳහා අපිට ඒ නිසා යන සාමාන්‍ය අපි යෝග ජීවිතයක් විකුණු ආසලක ජීවිතයක් ගත්තොත් මේ බණ අහන්න එනවා, බණ අහලා යනවා, පරියන්කේට එනවා, පරියන්කෙන් යනවා පින්දපාතේ වඩිනවා පින්දපාතේ පස්සේ අපව වඩිනවා ආදි වශයෙන් දවස පුරා උදාක් මේ ඇවිදීමේ ක්‍රියාවලිය තියෙනවා ආනේ ක්‍රියාවලියේදී ඒක භාවනාවට නැවෙන ආකාරයක් ගැන යෝගාවචරයට විශේෂයෙන් කල්පනා කරන්න ආරාධනාවක් තමයි මේක කියන්නේ මේ සතිපට්ඨාන මේ විදිහට ගත්තන්තෝ ආ ගත්තාමීති ප්‍රධානාදී කියන කොටස ආනාපානයට පස්සේ භාවනාවක් වශයෙන් ගෙන හැර දක්වලා තිබුණත් සරුවච්චන් වහන්සේ උගාක් වෙලාවට භාවනා කරනවා කියන චිත්ත රූපයත් එක්ක නැවිලා පෙන්නේ පරියන්ත භාවනාව. නමුත් ඒ පරියන්ත භාවනාව දිගින් දිගට කරනවා කියන එක ආධුනිකයට එක්තරලයි. ඒ නිසා ආධුනිකයා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ භාවනා වශයෙන් අර තියෙන චිත්ත රූපයට ගැළපෙන තාලට කමඨාන් දෙනවා කියනකොට හරියට භාවනාවට අදාළ කමඨාන ඉස්සල්ලා දෙන බව හැබැයි ඒ භාවනාවේ පටන් ගන්න ඕනේ නම් සක්මන් භාවය. එන්නේ ඒකට තමයි මේ ගච්ඡන්තෝ ගච්ඡාමේතු පජානාති නැත්නම් යන්නේ ඥාන බව දැනගන්නවා කියන එක මේ දොර අරගන්න එතනින්. ඒ තරම් මේ ආධුනිකයට සක්මන් භාවනාව බොහෝ වැඩයි. මේ සක්මන් භාවනාව පිළිබඳව මේ මාක්ෂකතනයක් ඉතේ තියාගත්තේ නැත්නම් මේ පඤ්ඤාක භාවනාව බොහෝම ඉක්මනට මිහිරි විදයක් වගේ. අඳුන් වෙච්ච දෙයක් වගේ. ඒ නිසා මේ ගත්තන්තෝ ආගත්තාමී ප්‍රජානාති කියන එක තුරු ඇති දාග්‍රට මේ සක්මන් භාවනාව පිළිබඳව ලොකු ඊට ප්‍රස්තාවක් ලබා ගැනීම අර සංකේප ලුති විපස්සනාවට බාර ගුරුවරුන්ගේ ශිෂ්‍යයන්ගේ විශේෂ කාරණාවක් විශේෂ ගති ලක්ෂණයක් වශයෙන් පෙන්නනවා. ආනාපාන සතියෙන් ගැඹුරුවට සමතේ වඩලා සමතේ පිටවඳ ලොකු පරිත්‍යක් ඇති කරගත් යෝගාවතරයට නම් අර විපස්සනා යෝගාවතරයට තරමටම සක්මනේ වටිනාකම නොසලකා ඉන්නත් පුළුවන් නොසලකා හිටියට භාවනාවට බාධා වෙනවත් අඩු ගතියක් වෙයි. මේ කාරණා යෝගාවචර සඳහන්. ඒ යෝගාවචර හසුරන ඇත්තෝ දැනගත යුතු අතුලත කාරණා. ඒ නිසා මේ සමත මුල් කරගෙන භාවනා කරන මධ්‍යස්ථාන වල විපස්සනා මුල් කරගෙන භාවනා කරන භාවනා මධ්‍යස්ථාන වල සක්මණේට දක්වන ආකල්ප දෙකක්. දෙතුන්ම පිළිගන්න සක්මණ අවශ්‍යයි කියන නමුත් හොඳට සමතයක් ඇති කරගත්ත කෙනාට නම් සක්මණ අඩුවෙන් තිබුණා භාවනා ජීවිතයේ විහිදියාව භාව ධර්ම රසයක් ධර්ම ඕජාවක් ලං කරගන්න පුළුවන්. විත් ධර්ම සුඛ විහරණයක් කිය. මේක වශයෙන්ම සැප ජීවිතයක් කිය. ඒ නිසා ඒකට අපි කියනවා සුඛ ප්‍රතිපදා. නමුත් විපස්සනාවේදී ආරම්භක සමතයක් නැති නිසා සමාධියක් නැති නිසා ජීවිතය භාවනා ජීවිතේ බොහෝමත්ම සිද්ධි බහුලයි. බොහෝම අභියෝගතර. ඒ නිසා සක්මන් භාවනාව තේසෙන්නේ ඒ සක්මන් භාවනාවේදී අර ආනාපාන සති පරියන්ක භාවනාවට වඩා සර්වඥ ධර්මීය අත්තාරු ගැඹුරු කොටස් බොහෝම ඉක්මනට යෝගාවචරය නැත්නම් ගුරුවරයා බලාපොරොත්තු වෙන තොරා ඉක්මනට ගැඹුරු ධර්ම කරා යෝගාවචරය ඇදගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා එතකොට විපස්සනාදී අද්භූත වීර්යයක් ආන්නේ වීර්ය ඇති කරලා දෙනවා පරියන්කයට වඩා ශක්තියි ඒ සක්මනේදී ඇති වෙන වීර්ය ඒ විනාඩි ගානේ නෙවෙයි නමුත් Taman කොතර සංඛාර බයකින් යුක්තව කොතර කුසල ඡන්දයෙන් යුක්තව යෙදෙනවද කරන්නද පාරමිතා උපනිෂේ සම්පatti කියනවාද කියනවනම් පරියන්කට වඩා ඉක්මනින් සක්මනේදී ගැඹුරු ධර්ම තේරෙන්න පටන් ගන්නවා. එහෙම තේරුණාම ඒ පරියන්කේදී කරන සමත භාවනාවට ලොකු ඉදිරි තල්ලුවක් ලොකු ජවනිකාවෙන් ජවනිකාවට සිද්ධියෙන් සිද්ධියට ඉක්මනට මාරු වෙලා ඉදිරියට ගෙන යන ගතියක් පරියර්ථ භාවනා දොට. නිසා සක්මන් භාවනාව පිළිබඳ හොඳ ආදර භාවයක් පිළිගන්නා සුබ ගතියක්. අද හිතු රූපයක් ඒ විපස්සනා කරන ඇත්තෝ එහෙම නැත්නම් කාමිකයට කියනවා නම් පූර්ව කාලීනව භාවනාවට හිත නිරෝධා තමන් කරන ඉදිරියට කටයුතු අතර භාවනා කරන මේ යෝගාවචරයන්ට ලොකු අර්ථයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අර පූර්ව කාලීනව හිමයේදී 100ක් ගත කරන නැත්තන්ට වගේ ඉක්මනට සක්මන අතාරින්න හම් වෙන්නේ නැත්නම් අහුද කාලයක් සක්මන ආපේක. එන්නකොට හේතුව ඒ ජීවිතේ වරින් වර භාවනාවට ගත කරන ජීවිතේ නැවත නැවතත් සමාධිය කැඩෙන්න ඉඩ තියෙන අවස්ථා වැඩි නිසා මේ සමාධිය නැවත නැවත පංකවා ගන්න පරියන්කයට වඩා සක්මණේ විවක්තිකව හලක්. ඒ නිසා මේ ගච්ඡන්තෝ ගච්ඡාමිති පජානාති කියන බුද්ධ වචනේ අටුවාව දක්වලා තියෙන විස්තර බලනකොට ලොකු ආරාධනාවක් වේද තියෙන එතනදී මේ ඉඳ කරන කරන භාවනාවේ සක්මන් භාවනාවට හැරවීම සම්බන්ධ ඒ පජානාති කියන පදේ තෝරනකොට කියන්නේ විශේෂයෙන් දැනගන්න. ප්‍රකාශ ප්‍රකාශ විදියට ප්‍රකට විදියට මේක දැනගන්න. ඉතින් ඒ නිසා කියනවා සාමාන්‍යයෙන් දැන් අපි මෙතනින් නැගිටලා ධංගෙට යනවා නම් එනතා වෙන ස්ථානයකට යනවා නම් ඒ අපි පටන් ගන්න තරඳලා ඉතින් යනකම් සාමාන්‍ය දැනීමක් කාගේ නමුත් තියෙනවා. ඒක තුන්වෙනි සතුන්ගේ පවා තියෙනවා. නමුත් මේ කියන දැනුම නෙවෙයි මේ භාවනාවට නංවපු ගමනට තියෙන්නේ. අපිට තබන පියවරක් පාසා මේ යනවා කියන මෙතන ඉඳලා ඩංගෙට යනවා කියන මුරු වැඩි හැකිතා කුංචු කුංචු කොටස් වලට කඩනවා. කුංචු කුංචු කොටස් කොටස් පාස ඒ ඒ කොටකට හිතේ දෝමී හිතේ දෝමී ගමන් කරන්න පුළුවන් නම් ඒකදී ඒ අර හිත වැඩිපුර යදවීමේ භාවනා ක්‍රියාවට ආනිසංස වශයෙන් හිත විදිරෙන ගතිය අඩු වෙනවා අතීත අනාගතයේ වශයෙන් එහෙම නැත්නම් වෙන තැන් වශයෙන් වෙන පුද්ගලිය වශයෙන් විසිරීම වෙලා ඒ කයෙහි හිත කයට හිත සීමා කරගන්න පුළුවන් ශක්තියක් නැහැ අර වැඩි වැඩි හිතේ යෙදෙන නිසා මිනේ කිරුනික මේ මේකට අත්වාව උනන්දු වෙනවා මේක ගෝචර සම්පජන්ණය කියන්නේ තමන්ගේ හිත භාවනා ගෝචරයේ එීම අනියන්තේ නැගිටට භාවනා එතන තියෙන යනව නෙවෙයි. මේ ගාවට ඇත්තාවේ මේ අවිදින ඉරියව්වට උට මනසිකාරේ භාවනා මෙලීකුළු මෙලොදවනවා නම් තාමත් අර උත්මගල්ලේ හෝ බින්දු නැකලීමේ හෝ කියන ඉන්ස අරමුණ වෙනුවට මුළු කයම වතේ හිත තාම පැති. ආන්නේ පැතිගත කිරීමේ න්‍යාදේනවා. දිගින් දිගට වැඩ කරනවා නම් යෝගාවචරයට මේ යෙදවීමට ලැබෙන ලාභය තමයි මේ වැඩ පිළිවෙල ඇතුලේ යෑම කියන වැඩ පිළිවෙල ඇතුලේ අර උදගෙන ඉන කරන භාවනාවට වඩා හොඳට තේරෙන්න පටන් අර ගන්නවා මානසික ක්‍රියාවලියක කායික ක්‍රියාවලියක කියන වැඩ දෙකක් කරනවා ඒකට හේතුව මොකද ඉඳගෙන ඉන්නකොට ඉරියව් දෙකක් ඇත්තේ ඒක හුස්ම ඒව නැත්තම් පිම්බීම නැතිලෙම හිතතියි. ඒක සමාධියට පාර. ඒ වෙලාවේදී වීර්ය ක්‍රියා කරන අඩු. ඒ නිසා හිත ඒ නිමග්න වෙලා තියෙයි. සමවැදින වගේ තියෙයි. නමුත් සක්මන් කරන වෙලාවදී ඊට වැඩිය සමාධිය අඩු වීර්ය වැඩි. ආන්නේ නිසායි හිතයත් ආවේ විනිවිදන ගතිය ඒ ඒ ගතිය හොඳට විසද වෙනවා. බාහිර දෙයක් නැත්තම් කාලේ වශයෙන්, දේශේ වශයෙන්, අනිත් කුද්දලේ වශයෙන් ඒ තුනම තමන්ට යෑමේ කැමැත්ත ඒ යෑමේ ක්‍රියාවට හේතුඵල ධර්ම වගේක් වැඩ කරන බව පේනපට. ඉතින් මේක තමයි තවත් දිනු කිරීමේ අදහස. මෙතනදී සංගීත යනවා කියන සංගීත යනවා කියන ප්‍රයෝජනේ පැත්තක තියලා සක්මණට යනවා. සක්මනේ එහා කොනේ ඉඳලා මෙහා කොනට යනවා මෙහා කොනේ ඉඳලා එහා කොනට යනවා කියනහම අර මෙතන ඉඳලා දාන ශාලාවට යනවා වගේ කියන අර්ථයක් නෙවෙයි අර පරිණාමයේ ඉන්නා වගේම පූර්ව කාලේ භාවනා ආන්නේ කටයුතු ඉන්නකොට අර කියාපු ආකාරයට මේ අයෙම හිත නතර වෙනවා නම් ඒ නැවතනාටත් එහෙම මෙහෙ කරමින් හිත ඒ සක්මන් ක්‍රියාවට බඳනවා නම් ඒ ක්‍රියා ඒ වාගේ යෝගාවචරය සූරණ සක්තන සාර්ථකව යැදීමේ වැඩපිළිවෙල නැත්නම් එතනීමේ වැඩපිළිවෙල යැදීමේ වැඩපිළිවෙල සැදීමේ වැඩපිළිවෙල නැත්නම් එතනීම සැදීම වාගේ මොනතරම් වම දක්ම වශයෙන් කරනකොට මේ තුන වැඩරාජකාරී ගොඩක් සංකීර්ණ ක්‍රියා රාජ්‍යයක් කියන බව තේරෙන්න පටන් ගන්නවා. මේක තව විකත වෙනවා නම් ඒ යැවීමේ කැමැත්ත, ඉතරීමේ කැමැත්ත, ලැබීමේ කැමැත්ත ආදී වශයෙන් සෑම ක්‍රියාවකටම විධානයක් දෛනිකව හිත වෙලා ඒ අනුව තමයි මේ කාය වැඩ කරන්නේ කියන එක දැනගන්න පුළුවන් තරම් යෝගාවචරයට අසම්මෝහයක් පහළ වෙනවා මෙතෙක් තිබුණු සම්මෝහය දුරු. අපි සීලිමකට හයි කරලා තියෙන විදුලි පංකාවක අවශ්‍ය විදිහේ සඳ කරපුවාම ඒ විදිහේ සංකාව කරකේ. ඒක ඇවිත්ලා ඒක වේග වැඩි වුණොත් ඒක අපිට දෙන්නේ චක්‍රයක් විදියට. ආරම්භයේදී නම් අපි දන්නවා මේකේ තියෙන ප්‍රතිතුණයි ඒ ප්‍රතිතුණ වේගයට වෙනකොට වෙනකොට ඒක සම්පූර්ණ චක්‍රයක් කොළම් කපන කරපේ. නමුත් නැත්නම් ඉරියානේ දාන්න ඉස්සෙල්ලා ඒක නිකන් යකට ගොඩක් විතරයි. ඒක ඇර ඒක ඉරියාවක් ඒක හැදෙමින් රටාව ඇත්තනේ යකට. විදිනේ කැවිච්ච ගමන් ඒක ඒක රටාවකට ඒක ඉරියව්වකට කරකෙන්න පටන් ගන්නවා. මේ ශක්තිය මේ විදුලි පන්තාවේ දුරට අර විදුලි ශක්තිය කැවෙන්නේ නැත්නම් ඒ වැඩේ වෙන්නේ නැහැ. ආන්නේ වගේ තමයි পায়ට ප්‍රසවීමේ හෝ යැවීමේ හෝ තැබීමේ විධානයේ නොදුන්න ඒක නිකන් දඬුකඩක් වගේ තමයි. නමුත් ඒක වේගින් වේගින් අතිරිකුවොත් ඒ ක්‍රීඩා තරගයකට දුරන යෝගාවචරකේ පය තියා ගන්නොත් අපිට ඔය විතර දයිතෝ දැක ගන්නට අධ්‍යාත්ම බහිතාවක් ලැබෙන්නේ. අපි තාම හිමීට ගමන් කරන ගම මේ හැම කුංචු කොටක්ම විසදව පේන කාලෙට මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ගත කරනවා නම් ගමන් කරනවා නම් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා මේකේ අදුපාන ක්‍රියාවලිය දෙක. මේ ක්‍රියාවලිය දෙකේ යම් වෙලාවකට යෝගාවචරය පූර්ණ මේ නාම මාත්‍ර වශයෙන් සිදුවෙන යාමේ කැමැත්ත, ඉදීමේ කැමැත්ත, තැබීමේ කැමැත්ත කියන එක ඔසවන ක්‍රියාවෙන් ආත්පතින්ම ස්වාදී. ඇතිවලා නැතිලා. ඒ නාම මාත්‍ර චේතනාව ඇතිලා නැතිලා යනවට සම්පූර්ණ ස්වාධීනව හය වශයෙන් එසවීමේ ක්‍රියාව ඇති වෙලා පැවතිලා නැතිලා. මේ දෙක කොච්චර සමීප වැඩ කරත් ඉතින් ඒක ස්වාධීනව වැඩ කරන බව තේරුම් ගන්න පුළුවන් තරමට ගැඹුරක් සක්මේ ඇති කරගන්න. අපි ඉතල දැක්කාර කරකෙන විදුලි පංකාවක් තියෙන චක්‍රය වගේ දෙයක්. පස්සේ අපි ඒකේ තත්ත තත්ත වෙන් කළා දැක ගන්නවා. තත්ත තත්ත වෙන් කළා දැනගත්තා. ඒකට ශක්තිය කැවිනක් වගේ කරකෙන්නේ නැහැ කියලා දැනගන්නවා වගේ. එතකොට තේරෙනවා විදුලිය සම්පූර්ණ වෙන ක්‍රියාවලියක්. ඒකෙන් කරකෙන විදුලි පංකාවේ අර සම්පූර්ණ චක්‍රය වෙනස් වෙනවා. මේ මේ විදිහට මේක සම්පූර්ණයෙන් වෙන් කළ දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අටුවාව දවස් තුනක් කියන අර පානවා රුවලක් උලම් බදල නැව අරගෙන යන්න ඇති. ඒ උලංගේ හැටුව තමයි ඒ නැවේ ගමන සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි පයේ ඉදවීම චිත්තකිරිය වායෝ ධාතුව මගින් ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරනකොට ශරීරය රුවලට මේ උලම් බදලකට නැව ඒ දිහාවට ගිහින් ඊට පස්සේ ඒ එතන තියෙන කප්පිට්ටා ඒක Tamanට ඕන දිහාවට හසුරුවා ගන්න. ඒ වගේ මේ ශරීරේ ක්‍රියාකිරීමේ වේග ධාරාව එකක්, හිත ක්‍රියාකිරීමේ වේග ධාරාව එකක්. හිත කිරීමේ වේග ධාරාව වෙනම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන අතරේ ශරීරේ ක්‍රියාවලියත් වෙනම පැවතිලා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන. මේ දෙක කොච්චර කලම් වෙලා තිබුණත් හොඳ විකදවතක් ගැනීමේ ශක්තියක් යෝගාවතරට සම්පූර්ණ වෙලා. ඒ නිසා ඒ අතුආව ගෙනියනවා බොහොම ගැඹුරට. යම් විදියකට සක්මන් කරන වෙලාවේදී වර්ණ දක්වන වශයෙන් හෝ මෙනෙහි කරනවන එසවීම තැබීම වශයෙන් හෝ මෙනෙහි කරනවන එසවීම යැවීම තැබීම වශයෙන් හෝ මෙනෙහි කරනවන ඒ මෙනෙහි කරන වෙලාවේදී ඒ අර ආයත හිත යොදලා ඒ කයේ වැඩ පිළිවෙල නාම ධර්ම රූප ධර්ම වශයෙන් දෙකක් සිද්ධ වෙනවය නාම ධර්ම ස්වාධීනව පහළ වෙලා නැතිලා යනවයි රූප ධර්ම ස්වාධීනව පහළ වෙලා නැතිලා යනවයි මේ දෙක අතර පුදුම විදිහේ සම්බන්ධතාවයකුත් තියෙනවයි කියලා බලාගෙන යනකොට මතුමැත්තේ පහළ වෙන්නා වූ ප්‍රතිවිපස්සනාව කියන විපස්සනා විසින් විපස්සනා කරන්නා වූ තරමට ඒක ඒක ළඟ ළඟ කරකැවෙන අවස්ථාවට මේක හොඳ අපට අහන්න. ඒ නිසා මේක තම තහනකුත් වෙනවා. ඒ වගේම තමයි සතිය ඥානය දෙකම දිනු කරමින් Tamange කය පිළිබඳව ලොකු ආශෝධයක් ඇති කරමින් සතිපට්ඨානකට උදව් ඒක නිසා සම්මත්තානං දේව සතිපට්ඨානං සතිපට්ඨාන භාවනාවට හෝති කිය මේ විදිහට යෑමේදී යන බව දැනගන්නවා කියලා. දැන් මේක මේ කරවගෙන කතා කරන්නේ සම්මනෙට නමුත් යන්නේ යන බව දැනගන්නවා කියලා තවත් අපි මේක තේරුම් කරගන්න ඕන යෑම භාවනාවට නැංවීමේ දක්ෂ වෙනවා නම් ඒක යෝගාවචරයට කමඨානකොත් වෙනවා සතිපට්ඨානකොත් වෙනවා නමුත් මේ සතිපට්ඨාන බණ අහන්න කලින් සතිපට්ඨාන හිත යොදන්න කලින් අපි යන වෙලාවේදී අපිට මේ වාගේ වාක්‍යයක් යම යෑමෙන් තිබුණේ නැහැ අපිට තිබුණේ මෙතන දංගෙට යනවා කියන එක භාවනාවෙන් තොරව යනකොට දංගෙට යෑම සිද්ධ වෙනවා නමුත් ඒ යෑම තුළ කමඨානක් කියන බව හෝ ප්‍රතිපත්තාණයක් වැඩෙන බව එදා තුනේ. අද ආරම්භයේදී ඒක නමුත් පහු වෙනකොට පහු වෙනකොට මේ යෑම තුල කමඨාන මෙන්න ප්‍රතිපත්තාණයක් ඇති වෙනකොට මට මතකයි ඉස්සල්ලාම මගේ ජීවිතේ මේ වගේ බරපතල වචන වලින් නෙවෙයි යන වේලාවෙදී යන බව දැනගන්නවා කියන ඒක පුහුණු කරන්න අවුරුදු දෙකක් විතර මට ගත වුණා ඒ මොකද ඉතාමත් නිකන් සක්‍රීය ජීවිතයක හෙළිදෝ ජීවිතයක ගත කරන ගමන් මේක විනෝදාංශයක් වශයෙන් වගේ තමයි කලේ. නමුත් එහෙම යනකොට එක දවසක මට මතකයි මහාකාර පාරේ. මගේ එක පැත්තක ඌරේ මල්ලක් එලිලා තිබුණා. අනිත් පැත්තේ අතේ ලියුම් කවර වගේක් නිකුගුණක් වගේ තිබුණා. ඉතින් එහෙම යන ගමන් එක පාරට මට හුඟක් අල් උත්සාහ කළා තුන එදත් පතක් වුණා දැන් මේ යන බව මෙනෙහි කරනවා. පුතේ එක් පියවරක් පියවරක් කියන පාට දකුණ වම දකුණ වම කියන අනකොට එක වේලාවක් යනකොට තේරෙනවා මිනිස්සු වැඩ හැරලා වේගෙන් ගෙදර යන වෙලාව මම ඒ ගිය අධ්‍යාපන කටයුතු සංහාර කළා වේගෙන් යන වෙලාව ඉතින් තාරපාර යන්ත්‍රයක් නමුත් මේ අර මෙනෙහි කිරීමත් එක්ක මට අල්ලන්න තමයි. ඉබේම සිද්ධ වුණා මේ මයිත් එක වේගෙන් යන නැත්තන්ට යnderලා කාර්යභාරු මම හිමීට පියවර වේගයයි මෙනෙහි කිරීම වේගය අඩු කරනවා. අඩු වෙනවා. නමුත් තාම කිසිම සමතහනක් පාඩපත් වීමක් හෝ ප්‍රතිපත්තහනක් පාඩපත් වීමක් නැහැ උත්සාහය විතරයි. මේක කරගෙන කරගෙන යනකොට එකපාරටම වගේ තනිකර මම විතරමයි මේ ලෝකේ ඉන්නේ. මේ මහා පාරමද වුණාට පාරකම අත්‍යවීම 100 100 කින් පිරිච්ච ගතියකට ආවා. ඉකේ කරන ගතිය. මෙනෙහි කිරීමත් ඉකේම කරනවා. ඇවිදින්නත් රූකඩයක් වගේ ඉබේම කරනවා. ඒකට තේන්නේ පාරේ මම යන්න ඇරලා මම එතනදී ලයික් කරනක් වගේ එකට නැගලා බලනින්න මන් දිහාම. සම්පූර්ණ පිටමිනියෙක් කරන දෙයක් පිටමිනියෙක් බලනවා වගේ ඒක නිකන් චිත්තපතියක් බලන වෙලාවක වගේ පාරක ලෝකෙ දෙකට බෙදුනාලකට තේරෙන මුළු ලෝකෙම එකට එකතු වුණා වගේ. හැබැයි මේකේ තියෙන මේ අලුත් ගැතිය නිසා තදකොල ගැතිය නිසා වහා මගේ හිත ගැතිලා ආය අවදුන ප්‍රකෘති ලෝකෙට එතකොට මම නැවතත් මිනිත්තුත් එක පාරේ ඇවිදින මිනිස්සෙක් ආන්නයගේ මේ අධිකිත ගොඩාවේදී සතිය පිහිටවීම තමන්ට සමුත් වෙන වෙලාවෙ එනකොට ඔය අපි දැන් කතා කරන්නේ සාමාන්‍ය අද කාලේ පාවිච්චි වෙන වචන වලින් ඒක තමන්ට වැටෙන ආකාරයයි මේක සරුවත්න දේශනාවට වෙනකොට බලනකොට පේන්නේ අර නාම ධර්ම වැඩ පිළිවෙල කියන මෙනෙහි කිරීමේ වැඩ පිළිවෙල පුරුද්දකට අල්ලලා දුන්නට පස්සේ ඒක දිගට අර ක්‍රියාවලියට කායික ක්‍රියාවට සමානාන්තරව ඉබේම වෙන්න පටන් ඒ මෙනෙහි කරන නිසා කායික ක්‍රියාවලිය හිමීට නැවතිල්ලේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ක්‍රියා දෙක වෙන් වෙච්ච එක. මෙනෙහි කිරීමේ වැඩ පිළිවෙලක් කියනවා. ඇවිදීමේ වැඩ පිළිවෙලක් තියෙනවා කියලා දෙකට දෙන්නෙක් කරනම් මම යන්නේ නැති. ඒකකට තේරෙන්නේ හරියට Taman ගියාම Taman අමුත්තෙක් ගියා බලන් ඉන්නවා. මේක ජන්මුරු භාවනා මේ වගේ පාවිච්චි කරන තරතෝඩන්නේ. අනත්තතෝ පුඤ්ඤතෝ උත්තතෝ පරතෝ ශුඤ්ඤතෝ කියලායි මේ අනාත්ම සංඥා විස්තර කරන වචන පාපින පරතෝ වැල්ම කියන්නේ තනන් ධ්‍යාන තන අමුත්‍යෙක් විදිහට බලන්න. මෙන්න මේ පරතෝ වැල්ම ඇති කරන්ට පරියන්කෝදි නොවෙනවා නෙවෙයි. පරියන්කේට වැඩිය බොහොම ඉක්මනට මේ සක්මණේදී පිට අන්තික තමයි දාහනේ ගන්න වෙලාවදී මේක ඇත්ත. ඒක තව ඉස්සරහට යන්න පුළුවන් දුක් කියන්නේ තමන්ම වෙනකට දානය කෙරෙහි විදුව හෝ එපා වෙලා හෝ ඒකට ඉස්ස කරන වෙනුවට දැන් මේ දානි ගන්නකොට Tamanටම Taman දිහා බලාගෙන ඉන්න පුළුවන් ගැටියකට එන විදියට යනවා නම් සක්මනේ තරම් ඒක ලේසි නෑ මොකද කැමරට ඇස්සා වූ විදුභාව දෙවතරන් කැම කෙරෙහි ඇස්සා වූ විවිධ හැඟි හොඳ නරක දෙකම මේ පරතෝ ධර්මයට පාරයි සක්මනේදී කිසිම අර්ථයක් නැති වැඩක් කරන නිසා ගමනක් නැති ගමනක් යන නිසා මෙන්න මේ පරතෝ බැල්ම ගන්න හරි ඒක. එහෙම නැත්නම් අපි හිතනවා නම් අපිට මෙතන ඉඳලා මේ මීටින් වල හන්දියට යන්න වෙනවා. අපිට කැපකාරයෙකුත් නැහැ කවුරුත් නැහැ කොහොම විවේකීව. මේ ගමන යනකොට අපිට පුළුවන් වෙනා මේ වගේ කාටවත් හිනා වෙන්න කතා කරන්න දෙයක් නැහැ බිමට හිතේ දාගත්තා. ඒක වේලාවකට යනවා කියන ඉරියව්වට හිත පදියක් වෙනකොට එහි හිත තැන්පත් වෙනකොට මේ ගමනේ යන්න හදන හොඳට බලන්න. මේක තුන පරතෝබයි. එන්න මේ පරතෝබයි ඇති කරන්න නම් ඒ භූතර සම්පජඤ්ඤයයි අසම්මෝහ සම්පජඤ්ඤයයි කියන මේ දෙක උදවලට වැඩ කරනවා. භූතර සම්පජඤ්ඤය තමයි ඒකට ඉන්දර සපය. හේතු ධර්මයේ වෙන්නේ. ඵල ධර්මයේ වෙන්නේ අසම්මෝහ අසම්මෝහ සම්පජඤ්ඤය. අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ මෙහි යන්නා වූ සතෙක් හෝ වමීකුට දකුණට යාමක් හෝ එහෙම එකක් වෙනවට වඩා මෙතන සිද්ධ වෙන්නේ නාම ධර්ම රූප ධර්ම අතර ගමනක් කියලා ඒ යෝගාවචරයට කොහොම ඉක්මනට වැටෙන්න පටන් මේ වැටෙන්න පටන් ගැනීම සමහර විටක ගුරුවරයා හිතනට වැඩිය ගෝලයා අතර හිතේ සමහර විටක ගෝලයා පිටුවට වැඩිය ඉක්මන තමන් තුළ ක්‍රියාත්මක වෙයි නමුත් ඒ උග වේලාවකට සිද්ධ වෙන්නේ ඒ වෙනදී වෙන ආකාරයට තමන්ට වාර්තා කරගන්න බැරි වෙනවා. වෙනස් විදිහකට වෙන්න පුළුවන් වාර්තා කිරීම වැදගත් නැහැ කියලා හිතෙන්නත් ඉඩතියි. තවත් එකක් වෙන්න පුළුවන් සක්මන පරියන්කේ තරම් වැදගත් නැහැ කියලා හිතන්න ඉඩතියි. නමුත් ඒ අර ඒකාකාරී භාවනා ජීවිතය සම්පූර්ණ සෙල්ලක්කාර කරගන්න. සම්පූර්ණ පණකෝඩේ. ඒ විතරක් නෙවෙයි භාවනාවේ ඉන්න කාලයක් කාටවත් හැඟීමක්වත් ඇති නොකර. කමඨාන සතුපත්තාණය දෙකම වඩන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ සක්මන. මේක තවත් මේ මේක තවත් කාරණාවක් ඉදිරිපත් කරනවා නම් වරින් වර භාවනාවේදීන මට මතක් වෙන්නේ ගිහිවමන් භාවනා කරපු කාලේ වරික භාවනා මධ්‍යස්ථානට ගිහින් මේ වගේ බොහෝම පූර්ව කාලීන ඒකටම යෙදিলা යෝගාවචකෙක් වගේ භාවනා කරන අනිත් දවසේ කය විද්‍යාවකට කය 25ක වැඩ හිතේ තියාගෙන වේගයෙන් වැඩ කරන. ආන්නේ දෙක අතරමැද ලොකු සම්බන්ධතාවයක් ඇති කරන්නේ පරියන්කයට වඩා තමයි. සාහන මධ්‍යස්ථානයේ ගිහිලා අපි දක්වන්නේ ඉගෙන ගන්නාදී සාහන මධ්‍යස්ථානයේ ඥාන ඉඳාක් වටන කරලා ඉගෙන ගන්න පරියන්කය. නමුත් ඒක ගෙදරතොට ජීවිතේ යොදා ගන්න කරවක් තමයි. මොකද මේ මාසෙ අතක් පිට අතක් තියාගෙන පය දෙක වාඩි වෙලා ඉන්න කෙනවක් තමයි අඩු. නමුත් ඒ ක්‍රියාවත් වෙන අවස්ථාවල් වලත් පරියන්කේදී වගේම සූර විදියට ගෝචර සම්පජාඤ්ඤය කියන තමන්ගේ සතර සතිපට්ඨානියේම හිත රැඳවීමේ මෙහි කිරීමේ වැඩපිළිවෙල කියනවා නම් පුදුමාකාර ගැඹුරක් මේ සම්පජාඤ්ඤය අසම්භව සම්පජාඤ්ඤය ඇත්ත නැත්ත කරලා පෙන්නන මොහේ කපන ගතිය. මුළු භව සංසාර පුරාම ගෙනාපු මොහ පටලතිය. අපිව වන්මත් කරෙමි. අපි ඉන්ද්‍රජාලයකට හසු කරවන. ඇත්තන් දුමකට හසු කරන. මේ මම මාගේ සංඥාව කපන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඒක මේ අදහස් කරන්නේ මේ පූර්ණ කාලින කපනවා කියලා. නමුත් චිත්තක්ෂණයකට අඩු කරන්න පුළුවන්. සාතංග නිරෝධයේ කියන විදිහට මේ චිත්තක්ෂණයේදී මේ මම යනවා සතෙක් යනවා මම කෑමට යනවා ආදී ඒ සංකල්ප සම්පූර්ණයෙන්ම දුරු වෙලා මේ දුක අපි ඵල ධර්ම අතර බඩ පිළිවෙලක් කරනවා මේ වැඩපිළිවෙල සම්පූර්ණ කෙලොස් සහිත පුද්ගලයාට ඒ කියන්නේ වැඩ ආරම්භ කරපු යෝගාවචරයට හරියට අඩුවක් අරගෙන කේස් අඳක් අපල ගන්නවා වගේ හරස්සම බලා ගන්නවා. හැබැයි ඊගා චිත්තක්ෂණේ ආයෙත් ඒක හැදේ. මෙන්න මේ කියන අපි සම්මෝහයට වැටේ. මෙනෙහි කිරීමෙන් හිත වැට යන හිත යනවා. මෙන්න මේ විදිහට හරස් කඩුවක් දැකගත්තට පස්සේ ඒක දිගට පාවිච්චි කරන්න එක හොඳයි. ඒකයි මගේ වගකීම කියන එක තමයි මේ බණ බණ කියන එකේ අර්ථය. බණ ආනිකේ අර්ථෙත් ඒක. වචන තේරුම් ගැනීමේ අර්ථයත් ඒක. එතකොට නම් මේ යෝගාවචරය මේ තමන්ගේ භාවනාදී සමාහලාට දකින්න රූප දෙයක් ඇවිදින වාගේ. දරකඩක් එහෙම යනවා වාගේ. කාටුන් චිත්‍රපටියක ඒ කාටුන් චරිතයක් ඒ ඇවිදිනා වාගේ තමන්ට දැක ගන්න පුළුවන්. මේක ඒ දැඩි නිත්‍ය සංඥාව සහිතව හොඳ සුඛෝපභෝගී ජීවිත ගත කරපු ඇත්තන්ට නම් දැන ගැනීමත් එක්කම හිත කලකොලක තක්බීක සතිය නැතු කියාදෝ සමාධිය නැතු කියාදෝ ඔළුව තෝන්තු වෙනවා වගේ පය වැඩ කරන්නේ නැතුව යනවා සක්මණේ එහාට මෙහාට ඇදලා දාන්න හදනවා ආදී වගේ নানা විදියට මේක චෝදනා ස්වරූපේ ඉදිරිපත් කරනකොට වටා ගන්න ඕනේ. ඒකට භාවනාව නම් සීලාදීප කාලෙට උඩට යනවා. නමුත් ඒ අත් බලාපොරොත්තු මේ සක්මනේදී නාම රූප ධර්ම අවබෝධ කරන්නේ නෙවෙයි සක්මනේදී ඉන්දියයි කියන බලාපොරොත්තු වගේ එයාගේ පටු අදහස් ඉදිරිපත් කරන භාවනා කරන නැත්නම් ඒක කලකොල වෙන ගැටයක්. අහදෙන් යයි කියලා බලාපොරොත්තු වෙනවා. අහදේ නෙවෙයි වෙන්නේ පොළේ තියෙන වැලි කැටයක් වැලි කැටයක් ගන්න තේරෙන්න වරන්. ඉතින් ඒකකොටත් අර ලොකු කුහු බලාපොරොත්තු කියන්නේ නැත්නම් බලාපොරොත්තු වීමක්. ඒක සාමාන්‍යයෙන් කියලා කියන්නේ වැඩි වීච සංඥාවේ භාවනා කරන කෙනාට දෙලකින් පල්ලට අඩගෙන වැටෙන වාගේ තමන්ගේ පදනම දෙදරවා යන්න පටන් නමුත් භාවනාවකින් බලනකොට ලැබෙන්නේ ආකත් වැඩකට හොඳ අත්දැකීම. ඒ අත්දැකීමේදී වෙන්නේ අන්නර කියන ශූන්‍යතාවය, අනාත්ම භාවය, තුච්ඡ භාවය, විත්තක භාවය, පරතෝම. ඒ දෙන්නේ අසම්මෝයක් අපේ මෙතෙක් කල් තිබුණු සම්මෝය පුරු කිරීමක් වගේ. ඒ නිසා සක්මන් භාවනාව මේ බෞද්ධ භාවනා ක්‍රම අතර ඉතින් තාමත්ම වැදගත් සම්දුස්ථානයක් මේ ගිහි ජීවිතයේ කියන මුක්ක්ෂණ සතුටාන දැනගන්න කලින් ගත කරපු ජීවිතය ඒ වගේම සම්පූර්ණ යෝගාවතර අරණ්‍යගත ජීවිතයක් වගේ කියන මේ දෙක ගැටලනවා. මෙන්න මේ සක්මන් භාවනාවත් විපස්සනාවට ගරු කරන මෙලේ කිරීමට ගරු කරනත් පුරා විතර කතා. නිතර යොදවනවා. නමුත් සමතේ ඉක්මන් කරන ඇත්තෝ මේකට ඉස්සර කර කරන්නේ. ඒක හේතු සාහිත්‍ය වෙන දෙයක්. මොකද හොඳට සමත භාවනාවෙන් නීවර ධර්ම යටපත් වෙලා ඉන්න කෙනාට නම් ඉරියව් සමතාවය ඉබේම වගේ සිද්ධ වෙනවා. සුතර සක්මන් කරලා නැතුණත් වීර්ය විතරම නැතිලා හිටිනා සමාධිය තියෙන නිසා උන්ට එහෙම මේ ගුරුවරු වැඩි සක්මන් භාවනාව පිළිබඳව වැඩි වෙලා ඒකට මේක ඇත්ත බවට සාක්ෂියක් බවට හොඳම කාරණා තමයි විපස්සනා භාවනාවේදී මේ වාගේ බණ අහලා හොඳට සක්මනයි පරියන්කයි හොඳට පදම් කරගත්ත කෙනාට තව වෙනකොට සක්මන අඩු කරලා පරියන්කේ වැඩි කරාට හානියක් විතර පාදුන සමාධිය තියෙන නිසා වීර්ය සමාධියත් එක්ක සමබර ඉදී වෙනවා. එතකොට සක්මන අඩු කරනකොට තමයි. නමුත් ආරම්භයේදී නම් විපස්සනා යෝගාවචරයන්ට ඊටාම ආරක්ෂාකාරී උපදේශය තමයි 100 100ක් නැත්නම් දෙක සම කරලා සතිය මේ පරියන්ක භාවනාවට සමාන කාලයක් පරියන්ක සක්මන් භාවනාවට යොදන්නට කියන අදහස. වැඩි කරන්නත් එපා අඩු කරන්න එපා සම තමයි. අහුවෙනකොට පහුවෙනකොට භාවනාව හරියනකොට පරියන්ක භාවනාව වැඩි කරගන්න. ඒක යෝගාවචරයට මේ වගේ දුන්න දෙන්නේ. මේ තරම් මේ ආනිසංස ධනක මේ සක්මන් භාවනා පිළිබඳව සරුවචනාංශයේගේ සක්ති සංකමන ආනිසංස කියලා සූත්‍ර දේශනාවක් සඳහන්. ඒ සංකමන ආනිසංස සූත්‍රයේදී ආ බලනකොට පේනවා. කොච්චරක් ඒක මේ සරුවචනාංශයේ දැනගෙන ප්‍රයෝජන ගත්ත ඒ වාගේම සාර්ථකයන් දැන ගැනීම හොඳයි කියලා කොච්චරක් අන්දනවදානවා. පංචමාන භික්කවේ සංකමනානි සංසා මහණෙනි මේ සක්මන් භාවනාවේ ආනිසංස පහක්. අත්තානකමෝ හෝති පදාන. එතනින් ගියාම අත්තා බාධෝ හෝති. අකිතේ, ආයිතේ, සායිතේ, පීතේ සම්ම පරිණාමං ගත. සංකමනාදි ගතෝ සමාධි සියත් සිතෝ හෝති. ඒ කියන්නේ මේ සක්මන් භාවනාව බුදුරජාණන් බුදුහාමුදුරන්ගේ කොච්චර පළල් දැනුමක් තිබිලා තියෙනවා. ඒ කාලේ දඹදිව අනේක ආගම් වල මේක දැනගෙන තියෙන්න ඇති. නමුත් අභාග්‍යයකට වගේ ඒ අර සුජානන් වහන්සේ සූත්‍රයකට දාලා මේක දේශනා කළා වගේ ඒ අත්තු මේක රැකගත්තේ නැති නිසා ඒක මෙතන විචිත්‍ර ඉතුරු වෙලා නැහැ ඉතිහාසගත වෙලා නැහැ. ඒ නිසාම දරුවචන් ආගමේක උපේක්ෂ සූත්‍රයක් වගේ ශිෂ්‍යයන්ගේ සාහකයන්ගේ කටපාඩම් කරගෙන තර්ක කරලා ඉගෙනගෙන භාවනා කළ දැන ගැනීමට ඒක මුද්‍රා තබලා tempat කලා වගේ දෙයක් තමයි මේ සංකමනාධිගත සූත්‍රය කියලා කියන්නේ උත්තර පංචේනී කායමික සඳහන් ඒක කියනවා අත්තාබාධෝ හෝති විතර සක්මන දහවල කරන භාවිත කරන කෙනාට ආබාධ අඩුයි ආරම්භික ආබාධ අඩුයි එතකොට කය සාමාන්‍ය රැකියාවක සාමාන්‍ය වෘත්තියක එදිනදා වැඩ කරනකොට හැම වෙලාවෙම කය වැඩ කරන්නේ එක පැත්තකට බර අපි වැඩ කරනකොට දකුණට බර වැඩි වමට බර අඩුයි දකුණක් කාර්ය. වමට බර වැඩි වමක් කාර්ය. එහෙම නැත්නම් හිතකට වැඩ කරන අයගේ පායට බර වැඩි අත් දෙකට බර අඩුයි. ඉඳගෙන වැඩ කරන අත්ංගේ අතට බර වැඩි පායට බර අඩුයි. මුතර යන්නේ නැත්නම්ගේ වගේ නෙවෙයි එකකට ඉන්න නැත්නම්. හැම ශිල්පයක්ම ඒක ශිල්පයක් බවට පත් වෙන්නේ අය දුරට වැඩ කරන නිසා. අය සමහර වැඩ කරනවා කියන කිසිම ශිල්පයක්. හැබැයි එවැනි සමාන වැඩ කරන කෙනා ආබාධ අඩුයි. ඒ නිසා අද තියෙන්නේ මේ ජීවිතයේ සූදුවක්. ඊටාම දක්ෂ ජන්තුක වෘත්තියක ඊටාම දක්ෂ කෙනාට ඒ වෘත්තියම ලෙඩ කියලා જાතියක් අද නවීන ලෝකේ හඳුනාගන්නවා ප්‍රොෆෙෂනල් මේ වෘත්තියම වශයෙන් පහළ වෙන ලෙඩ જાතිය. ඒකට හේතුව හිතයි කයයි ඒ කාන්තෙන් එකම පැත්තයි වැඩ කරන්නේ ඒක අධිකව ක්‍රියාත්මක වෙන නිසා උතන ඇතුළු අසමභාවය නිසා ආයතන ආබාධ වැඩි වෙනවා. ඒ නිසා මනෝවිද්‍යාව මොනම ශිල්පයක්වත් නැහැ. මෙලෙවිදියට කියන්න පුළුවන් හිංසයක් වෙන්නේ නැහැ. කය සමබරව වැඩ කරන කිසිම. පුංචි දරුවන්ගේ කය හරියට සමබරව වැඩ කරන නිසා උන්ට සුප්පයි. සුප්ප ඉගෙන ගන්න තරම් දෙලෙසිලා. උන්ට හරිම පවිත්‍රන්නේ වෙනවා. පවිත්‍ර. සත්තුන්ගේ සුප්පනේ. උන්ට හැම වෙලාවෙම උන්ට හරියට කය වැඩ. මේ මිනිස්යාගේ කතා විතරක් සුප්ප දක්වන්න ගිහිල්ලා අපරාධ මේ කය විකෘති කරනවා. ආන්නේ විකෘති භාවය නැති කරලා කය සමබර කිරීම මේ සක්මනේ ඇති කරන නිසා ආබාධාරි. අද විශේෂයෙන්ම ලෝකයේ ප්‍රසිද්ධ වේගෙන යන මේ සම්භාහන විද්‍යාවේදී හොඳට පේන්න කියනවා හොඳට දැනුම් දීලා කියනවා මේ ශරීර යන්ත්‍රයේ යතුරු දුරු දෙක තමයි අතුරු දෙකයි පතුරු දෙක. අස්සාරාද භාවයේ ඉඳලා ඒ විවිධ පැතිරුමක පෙන්ලා දෙන්න පුළුවන්. අය බොහොම සමබර වෙනවා. ඒක අපාදාගෝ හෝති අපාතන්ත මානසික පීඩාවල තම කරේ මොකද සක්මන් කරන්නේ වැඩකට දෙයි අපි දුන්නට මේ කරන්නේ අක්කලම් කරනවා කියලා කියන්නේ මේ ආදී සත්තු අක්කලම් කරනවා අර ඊළඟ ආරිය දැන් මේ පැත්තේ අක්කලම් කරනවා වැඩි ඒ වගේ වචන කියන්නේ ඒක අර්ථ සහිත වැඩක් නෙවෙයි නිකන් සාමාන්‍ය හැසිරෙන ගැටියයි කියන්නේ ඒක අපාදාගෝ හෝති අපාතන්ත ආ ඊගාවට ඉස්සල්ලාම කියන ඇත්තටම අධානක්කම හොතු ප්‍රධානක්කම. අධානක්කම කියන්නේ දීර්ඝ ගමන් මාර්ගයකට වැඩිලා අදන් නග කියලා කිව්වම පයින් යන හැතැම්ම ගණන් යන ගමනකට කියන අදන් මාර්ගය කියලා. දීර්ඝ ගමනකට යන්න නම් ඔය වේගයෙන් දුවගෙන යන අභිෂි වැඩ කාර්යින්ද දීර්ඝ ගමන යන්නේ. ඒත් බොහොම සීක්‍රෙන් පටන් අරගන්නවා සීක්‍රේ වැඩ අමාරුයි. දුන්න ගමන කරන සෑය ඉවසීමේ ශක්තියකින් ගමන සංවිධානය කරගන්න ඕනේ. මේ ශක්තිය මේ වැය කිරීම ප්‍රමාණිකලෝ කරන්නේ. ආන්නේ ආදී අනුපාදිකම් කියන කෙනෙක් ඉන්නවම සක්මන් කළ භාවනා කරනකොට ඒ පුද්ගලයාගේ හිත දීර්ඝ ගතකර දීර්ඝ ගමනකට සූදානම් කරගන්න පුළුවන් ශක්තිය මේ ශක්තිය දුන්නත් නවතනාගේ වක්කාලෙන් පස්සේ සමහර වෙලාවක මාස 9 කාර්යකාරකමයි සමාන වෙලාවට මාස අපේ හතේ සමාන මාස හය. අදුම නාගයක්වත් ඇයි. ඒ දීර්ඝ සක්මනකට එහෙම නැත්නම් දීර්ඝ කාර්යකාර කරුවත් යන අන්තේ සූදානම් වෙනවන්න යන්නේ තවත් ගානකට ඉස්සලා සක්මන වැඩි කරනවා කියලා අනුගමනය කරනවා. නැත්නම් අනුසාරයෙන් දැනගන්න කරුවත් යන මේ හැරේ දීර්ඝ ගමනකට නැත්නම් කාර්යකාර සූදානම් වෙනවා කියලා පිළිගන්නවට සක්මන වැඩි කිරීම. කරුවත් යනගේ අද කාලේ මේ ලොකු ලොකු ස්වාමීන් වහන්සේලාගේ කාලසටහන් ප්‍රසිද්ධ කරන්නේ. කියන්නේවත් නෑ. තමන්ගේ ප්‍රධාන උපස්ථායකවත් කියන්නේ උපස්ථායක ඥානවන්ත නම් දැනගන්නේ උන්ලෝකෙන් තමයි. අත්හානකම හොත් පතහානකම දෙන්නේ ඒක තමයි බරපතල වැඩකදී ලොකු යොතිනේ ශක්තියකින් වැඩ කෙරේ නැත්නම් අතරමැදි වැඩ කරන්නේ. සතන් ධම්මං නිජරම් නිතේති කියලා කියන ওই සත්‍ය ධර්මය සත්තුන්ගේ වැඩ අතරමඟ ජරාවටපත් වෙනවා. ඒ හේතුව මොකද? මේ සක්මනක් ඉලකීමේ ශක්තියක්. අනේ ඉලකීමේ ශක්තිය ජීව ගමන් වැඩ පිළිවෙලට හෝ බරපතල වැඩ කාර්ය රාජකාරියක් ගොඩාක්කල් කරගෙන යන්නේ ශක්තිය ඇති කර දෙන්නේ මේ ශක්තිය. වෙන මොනක් පුදානේ මේකට මේ හේතුලා තුනේ සමබර. කොච්චර වැඩාව කොච්චර අවුතුණා උත වැඩක් කරගන්නේ. ඒ ආයෙ කොච්චර ලාභ රැස් කරන්නේ ඉක්ුති කර තමයි වැඩ බහා තබන්නේ. මේ ලෝක සම ප්‍රමාණයේ වැඩ විදේට කරන්න හොඳ පරිත්‍යාගයක් ඇති කරලා දෙන්නේ තමයි. ඊගාට තමයි අපාබාධය කියලා අපි සාකච්ඡා කරන දෙක කායික ආබාධය කියලා. ඊගාට කියනවා අසිතේ කායිකේ කායිකේ දීපේ සම්මා පරියාම ගන්නවා. කෑ කන බොන ලොර කන කැඩිලි අකල කන වගේ දේවල් හොඳට දිරනවා. එතන ඔය පරිලෙදි මොකද ලෙදි පරිලෙදි එහෙම නැත්නම් කියනවා නම් මේක ඉස්ලාම් පහළ වෙච්ච නිදේ තමයි බඩේ. ඒ බඩේ නිදේට හේතුව දුක් බඩ. වැඩ කරන්නේ. හොඳට වැඩ කරනවා නම් ඒ බඩ ආහාර දින අවශ්‍ය ආහාර ගන්න ගයි. මේන මේ දෙකම දරු කරලා බෙන්න ගන්න ගන්න. මොනේ තානේ අරගෙන ඉන්න වෙලාවේදී සක්ම කරන්න හිතෙන්නේ නැත්නම් නිදා ගන්න. නමුත් සම ප්‍රමාණයට ආහාර ගත්තා නම් සක්මන අඳා. ඒ නිසා සඳහන් කළ තියෙනවා පරිණත ශෝකවල නැගිට ගන්න බැරි තරම්. උගා කෑම කන. ඉතර බමුණන්ගේ පුරුද්ද. එහෙම වෙනවනම් ඉක්මනට ආයුධ කෙටේනවා. ප්‍රමාණයට වැඩි ආහාර ගත්තොත් ආයුධ කෙටේ. ආහාර ටිකක් කරන කෑම කාලා යුරෝප්පු ගමන් බර වැඩවලට යනවනම් දුවනවා, ගස්නවා, ගිනවා, පීනනවා වගේ වැඩවලට ගිය ආයුධ දුවනවා වගේ වේගින් කෙටේනවා. දානි මධ්‍යස්ථ මාර්ගයන් සක්මන් කරනවා නම් දීර්ඝායස ලැබෙනවා. අර තෝරු ප්‍රශ්නේ කියලා මේ ආයුර්වේදය සඳහන් කරනවා විවාග්මත කියන ඉස්තිනාන්සේ ගහක් මුලට වෙලා වාඩිලා භාවනා කරනකොට අක්කියක් ඇවිල්ලා ඒ ගහේ ඉඳලා කෑ ගහනවා කෝරු කෝරු කෝරු පස්සේ අර බමුණ මේ විඥාන්ත ගහකට ඉඳගෙන බොහෝම භාවනානියෝගේ ගත කරනකොට මේ අහුණා මේ විඥාන්ත හොඳ විදේ නැත්නම් මේ ආයුර්වේදයේ ක්ලිනිකේ වශයෙන් සඳහන් කරන වාග්මත දිනෙච්චින එයා කල්පනා කරනකොට පක්ෂි ආනන්ද කවුරුත් කියලා කවුද ආරෝග්‍ය කියලා මේ අහන්නේ මගෙන් කියලා. ඉතින් ආයෙත් සඳහන් කළා කියනවා හිත දුක් හිත දුක් කියලා. හරියට ප්‍රමාණය දැනගෙන ආහාර ගරගන්න නැරලා ආහාර ගන්න තේන තමයි ආරෝග්‍ය කියලා ඒ දුක් මාතු උත්තරේ. නමුත් කෝරුපක්ෂ විගතෝම දාගහන කෝරු කෝරු කෝරු ඊට පස්සේ හරියට නම් හිතාගත්ත මේ පස්ත්‍යා මනිය උත්තරේට සම්පෝෂ නැහැ. ඒ නිසා හිත දුක් හිත දුක් පරිණත දුක් කියලා සතුනේ ගත්තා ආහාරයට ගැළපෙන විදිහට මේ ඉරියව්ව ගන්න මොනද තමයි ආරෝග්‍ය. ඒකවල පක්ෂය ගහින් ඇවිදලා සතුනි ඉතින් ආන්ගේ ඒක කොලකාන්ත ගියා ගන්නවා මෙතේ විශ්වාසය. මේ පක්ෂයකාරයා උගේ කෑ ගහින්නත් නම් තර ඉතින් ආන්ද විවේක බුද්ධියෙන් ඉන්නකොට වැඩ ඉත්තදී අද ආයුර්වේද දෙකට ලකින් එහෙමයි තමයි ගන්න ආහාර විතරක් තපස්සය ආහාර දෙන්න. ප්‍රමාණි දැනගෙන ගන්න ඕනේ ඊගාවතේ ආහාරයට ගැළපෙන සම්මා පරිණාමයට යන විදිහේ ඉදිරියට පාත්තා. ඉතින් මේ වාගේ ඉරියව්වක් තියෙන බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන හැටි තමයි. ඉතින් එහෙම කරනව නම් මේ දේ නාන්සන්ත හතර තමතරේ සංකම්නාදිගතෝ සමාධි ඉරක්තිකෝ හෝති. පඤ්ඤාන්තේති ගන්න සමාධිය පඤ්ඤාන්තේ නැගිටිනකොටම හැලෙන්නේ ඉතිකේ. එතකොට ඒක ඇස් දෙක වහගෙන කනට ශබ්ද නැතුව නාසයට ගඳක් නැතුව දිවට රසක් හතාවක් නැතුව කයට ක්‍රියාවක් නැතුව ගන්න සමාධියේ ඉතානත්ම දැඩි සත්කාරයකදී රෝගියෙකුට ලැබෙන කෝයක් වගේ. නමුත් සාමාන්‍ය වාක්‍යවලට දැම්මොත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම නෙවෙයි සාමාන්‍ය වාක්‍යයේදී ලැබුණා නම් විවේකය ගෙදර ගියාට උනත් අල්ලලයි. ඒ වගේ තමයි සක්මන් භාවනාදී සමාධියක් ඇති කරගත්තා නම් මෙන්න මේ මෙනෙහි කිරීමේ වැඩ පිළිවෙල මෙන්න කායිකව. මෙනෙහි කිරීමේ වැඩ පිළිවෙල ස්වාධීනව සිදු වෙනවා. කායික වැඩ පිළිවෙල ස්වාධීනව සිද්ධ වෙනවා. තමන්ට තමන්ම බාහිර කෙනෙක් දකින්නා වාගේ දක් ගන්න පුළුවන් වෙනවා කියන විදිහට රූපඩයක් වාගේ දක් ගන්න පුළුවන් වෙනවා කියන විදිහට භාවනා ධර්ම යඳුරු ධර්ම වැටීම සිදු වෙනවා නම් ඒ ඇතුළේ සමාධිය පරියන්කිට ගියම් වැඩි වෙනවා අන්තකන්. ඒක නැත්තම් තමන් මේ ස්ථානයේ හිටියද වෙන වීදියේ විදිහට නැත්නම් රජගෙදරදී ඉන්නේ කැලේකද ඉන්නේ මොනවාක්වත් හැම වෙලාවෙදීම සක්මනේදී ඥාතනාදී සමාධිය ගණ්ඩක් පුළුවන් මේ සමාධිය ස්ථානින් ස්ථාන ප්‍රති කොහොම පදන් වෙච්ච සමාධියක් තමයි ලැබෙන්නේ සක්මනේ ආනේ තරම් ආනිසංස සක්මනේ කියන නිසායි මේ හැම පරියන්කයකට කලින් සක්මන් කරනවා නම් ප්‍රතිපත්තාණි කියලා වෙන්නේ ගත්තන්තෝ ආගත්තාමේ දුක ජානාති කියලා ආනාපාන පබ්බේට පස්සේ මොකද විපස්සනා භාවනා කරන්නේ නැත්නම් මේක මාරු කරලා කලින් සක්මන් කරලා පස්තපදියන්කට යන්න කියන තරමටම මේක සම්පූර්ණ අවබෝධ කරගෙන කියන මේක කියන වටිනාකම. ඒ නිසා මම හිතන්නේ ලංකාවේ කලපනක් සහිතව අදදු පළවෙනි භාවනා මධ්‍යස්ථානය තමයි මේ හිතන්නේ. ඒක ආදනකොට සෑහෙන වගකීමක් ඇතුළු මේ සක්මන් ඇති කරගන්න නිසා අද හැම තැනම මේ නිස්සාරණේ සක්මන් වල ෆොටෝ පාවිච්චි කරන දක්ෂිය සක්මන්. ඒක වාකල් ඉඳලා මේ නැති වෙලා වාකල් ඉඳ අපි අපවත් උතුරු පුදාන ඇති බොහෝම ගරු කරපු කෙනෙක්. උන්වහන්සේ අන්තිම ආසනයේ වෙලා දැඩි සත්කාරයේ සිට ඉන්න කොටත් කිව්වේ විදියේ පහළිය කවුරක්වත් නැතිලා පොඩ්ඩක් මට මතක් කරන්න මට සක්මන් කියනවා නම් ওই විදියේද කමක් ඕන. ඒ කොරිඩෝවේ යාට නෑර විපාරක් සක්මන් කරන්න පුළුවන් නම් උන්වහන්සේ මෙතනයි. කොච්චර වැඩක් තුනේ හතරේ බඩේ ඉන්නේ හිටියත් උන්වහන්ස හම්බෙන්න කවුරක්වත් යන්නේ නැත්නම් ඔය අත්වල බඳලා තිබුණේ ඒකයි ඔකේ සක්මන් කරන්න විතරයි කරන්නේ. සක්මන් කරනකොට මේ ආනේ තරම් සක්මන් යන සංත පුදුර උන්ට අපි තේරුම් අරගන්න ඕනේ මේ සතුටක් ගන්න භාවනාව දෙලක්කාර විදිහට දිනු කරන්න නම් ඒ නැත්තම් සමාජයේ සාහිත්‍ය දිනු කරන්නත් මෙන්න මේ ගච්ඡන්තෝ ආගච්ඡාමේති පදානාති කියන පදේ හොඳට විස්තර නැතුව තේරෙනවා. ඊට පස්සේ තියෙනවා සුතෝ ආදිතෝ මේකේ විසින්නෝ ආනිසින්නෝ මේකේ සයනෝ සයනෝ මුති ඒක විකර්ණිමිත සූත්‍රය කියන්නේ ගත්ත නිතින්නෝවා සයනෝවා යාවතස්ස විගත මිත්තෝ ඒ සංසතෙන් අදිත්තේය බ්‍රහ්ම වේදන් විහාරණය කරනවා තද බල නින්දේ පසු නොවේ අනිත් හැම වෙලාවක යමින් හිටියත් පිටිමින් හිටියත් සුදුමින් හිටියත් ඉඳාගෙන හිටියත් පවතින සතිය ප්‍රතිපත්තාණයක් අවශ්‍යයි එහෙමනම් විගතෝ මේක භාවනාවකුත් වෙනවා ප්‍රතිපත්තනකුත්. නමුත් මේ අද අපි මේ සක්මනට බර වැඩි කරලා ආර්ණයිකපත් කරගන්න කියන නිසා මේ පූර්ණ වාක්‍යයේ සාමාන්‍ය පදගත අර්ථයකට විස්තර කරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් කාලේ සීමාවට දැන් අපි පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි අධිෂ්ඨාන කරගනිමු අපේ භාවනාවේ වීර්ය අඩුකම නිසා විචිත්‍රතාවයේ අඩුකම නිසා යම් තමා වීම යම් මලකට කැම යම් එක තැනක පැග්ගැහිල්ලක් මෙත්තැහිවීමක් කියලා කියනවනම් ඒකට හේතුව මේ අද ඉන්දියාව සමබර නොකිරීමයි ප්‍රධාන වශයෙන් සක්මන පිළිබඳ තේරුම් ගැනීමයි තේරුම් ගත්ත සක්මන පිළිබඳ කමඨාන සුද්ධ කරනකොට කියන්න පැකිලෙන ගැතිය ඒ නිසා අපි එවැනි පැත්තකට දාන්න වටිනා දෙයක් නෙවෙයි බොහෝ වටිනා දෙයක් ඒක තව තවත් දිනු කර ගැනීම අපේ මේ භාවනාව මැද මාර්ගයට විදු මාර්ගයට සීක්‍ර මාර්ගයට පත් කරගන්න සිදු දනාටම ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් යුක්තව අදට දීප රත්න දේශනා මෙතන සමාප්ත උත්තාවකාදමේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ